ස්වනාංශ මානිත් ප්‍රශ්නෙත් ඉදිරිපත් කරන්නද? හොඳයි. මේකට කෙලිම සම්බන්ධ නෑ ස්වාමීන් වහන්ස. නමුත් ස්වාමීන් වහන්සේ කුසලයක් කිරීමේදී ඒ සිතේදී ස්වාමීන් වහන්සේ අවිද්‍යාවත් අයෝනිසය මනසිකාරයක් තියෙන නිසානේ ස්වාමීන් වහන්සේ අපි කුසල මූල සිතක හරි අපි සංසාරේ යන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ මට එක දේශනාවකදී අහන්න ලැබුණා මේ කුසල සිතකදී මෝහ මෝහය කියන චෛතසිකය දෙන්නේ නැහැයි කියලා. ස්වාමීන් වහන්සේ ඒක යෙදෙන්නේ නැති වෙන්නේ අවිද්‍යාව තියෙනවා නම් මෝහය නැති වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි දැන් ඔය කියන්නේ කුසල් සිතේ අකුසල් තියනවා කියලා කිව්වොත් ඒක ධර්ම විරෝධී කතාව. මොකද කුසල් සිතේ අකුසල චෛතසිකය දෙන්නේ අකුසල් සිතේ කුසල චෛතසිකය දෙන්නේ නැහැ. කුසල චෛතසික නම් කුසල චෛතසික පමණයි අකුසල චෛතසික නම් අකුසල චෛතසික පමණයි. ඒ නිසා තමයි අපේ උත්පත්ති සිත ප්‍රභාස්වරයි කියන්නේ ඒක කුසල් සිතක් නිසා ඒක පිරිසිදුයි. හැබැයි පිරිසිදු වුණාට අර මම මුලින්ම පැහැදිලි කරපු ටික ඔබතුමා අහගෙන ඉන්නේ නැති අනුශය සම්බන්ධව අනුශය කියන ස්වභාවය අනුශය කියන්නේ අර අකුසල චෛතසික මතුවෙච්ච අවස්ථාවක් නෙමෙයි. මතුවෙලා නැහැ. හැබැයි මතු විය හැකි සම්භාවිතාව තුල තාම තියෙනවා. ඒකයි අනුසය අවස්ථාව කියන්නේ. එතකොට මේ අනුශය අවස්ථාව තුල තියෙන නිසා තමයි දැන් අර ඒකයි ධර්මයේ ගිනියට අලු යට ගිනි පුපුරු වගේ කියලා. කියන්නේ අලු යට ගිනි පුපුරු පේන්නේ නැහැ. එතකොට මතු පිටින් බැලුවහම ගින්නක් නැහැ. හැබැයි මේකට අදාළ හේතු ප්‍රත්‍ය සම්බන්ධ වුණොත් මේක අනුක්‍රමයෙන් දැල් වෙන්නට පුළුවන්. අන්නේ දැල්වීමේ හැකියාව තවම තියෙනවා. ඒ තියෙන නිසා තමයි අපි කරන කර්ම අනාගත විපාක ඇති කරන්නේ. එතකොට මේ කර්මය කරන වෙලාවේ එතන මේ අකුසල ධර්මයක් හෝ අකුසල චෛතසිකයක් නැහැ. හැබැයි ඒතනත්තාගේ සිත තුළ අර අනුශය කියන මූලික ස්වરૂපය අහෝසි කරලා නැති නිසා යම් කාලෙක ඒක දලුදාලා වැඩෙන්න පුළුවන්. ඒ වැඩිමේ හැකියාවත් එක්ක තමයි ඒතනත්තාගේ කරන කර්මය අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ. දැන් සම්මා දිට්ඨිය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ මහා චත්තාරිස්සක සූත්‍රය දක්වනවා සම්මා දිට්ඨිය දෙආකාරයි. ලෞකික සම්මා දිට්ඨි, ලෝකෝත්තර සම්මා දිට්ඨි. ලෞකික සම්මා දිට්ඨිය දක්වන්න වචන තුනක් කියනවා. සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ක. එතකොට සම්මා දිට්ඨිය තමයි ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුසල චෛසිකක්. ඒ කුසල් සිතේ අකුසල්ය දෙන්නේ නැහැ. හැබැයි ඒ කුසල් සිත උනාට ඒක සාසව ආශ්‍රව තව ප්‍රහාණය කරලා නැහැ. ආශ්‍රව වලින් යුක්තයි. ඊළඟට සාසව පුඤ්ඤ භාගිය අනාගතයේ සැප විපාක ඇති කරන්න සමත් වෙනවා. උපදිවේපක්ක පංචස්කන්ධයක් නිර්මාණය කරන්න අභිනව භවයක පංචස්කන්ධය ගොඩනගන්නට සමත් වෙනවා. ඒ තත්ත්වයෙන් විනිර්මුක්ත වෙලා නැත්තේ අර අනුශය තාම ක්‍රියාත්මක වෙන නිසා. ඒ නිසා කුසල් සිත්තේ අකුසල චෛතසික යෙදෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු හරි කිව්වා නම් කුසල් සිත්තේ ලෝභ ද්වේෂ මෝහය යෙදෙන්නේ නැහැ කියලා ඒක හරි. එතකොට නමුත් අවිද්‍යාව කියන මූලික ස්වરૂපය ක්‍රියාත්මක වෙනවා තාම අවිද්‍යාව දුරු කරලා නැති නිසා හැබැයි අවිද්‍යාව තියනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ තනත්තාගේ කුසල්සිත මේ මෝහ චෛතසිකයෙන් කිලිටි වෙනවා කියන එක නෙමෙයි මෝහ කියලා කියන්නේ අර අවිද්‍යාව සක්‍රිය වෙලා සිත සිත අඳුරු කරන මට්ටමට ක්‍රියාත්මක වෙනකොට තමයි ඒක මෝහ චෛතසිකය හැටියට හඳුන්වන්නේ එතකොට මෝහචෛසිකයේ නැහැ ප්‍රඥාචෛසිකයේ යෙදෙනකොට නැහැ කියන එකේ තේරුම සාපේක්ෂව. දැන් අපි ආලෝකය තියනවා කියලා කිව්වහම එතන අඳුර නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි අඳුර නැති වෙන්නේ ආලෝකයේ ප්‍රමාණයට. එතකොට ආලෝකය වැඩි වැඩි වෙන තරමට අඳුර අඩු අඩු වෙවි යනවා. හැබැයි අඳුර යම් ප්‍රමාණයකට ශේෂ මාත්‍රික එතන තියෙන්නට පුළුවන්. එතකොට ਸਰව සම්පූර්ණයෙන් ප්‍රභාමත් වෙච්ච අවස්ථාවක තමයි අර අඳුර දුරු වෙන්නේ. එතකොට නැවත අඳුර වෙන්න පුළුවන් ගතිය සම්පූර්ණයෙන් අහෝසි කරන්න බෑ ආලෝකය කොච්චර වැඩි කළා. ඒ ආලෝකය අඩු වෙන අඩු වෙන නැවත අඳුරු ගතිය ඒකට සාපේක්ෂව ගොඩ නැගෙනවා. ඒ වගේ තමයි අර අවිද්‍යා සහ ප්‍රඥාව සම්මාදිට්ඨිය. එතකොට අර මාර්ගසිතෙන් තමයි සම්පූර්ණ නැවත ගොඩ නැගෙන්නේ නැති තත්. ඒ නැවත ගොඩ නැගෙන්නේ නැහැ කියන එකේ තේරුම දෙකම ඉවර කරනවා. දෙකම ඉවර කරන් පස්සේ ආය අඳුරක් ආලෝකයක් කතන්දරයක් නැහැ එතන. මොකද දැන් මේ ලෞකික ධර්ම පවතින්නේ සාපේක්ෂවනේ. ආලෝකේ පවතින තාක්කල් ඒකට සාපේක්ෂව අඳුර ගැන අපිට කතා කරන්න වෙනවා. ඉතින් ආලෝකයක් නැත්නම් අඳුරක් නැත්නම් මොකක්වත් නැහැ එතන. එතකොට අරහත් මාර්ගඥානයේදී නාම රූප ධර්ම සියල්ල විනිර්මුක්ත වෙච්ච අවස්ථාවක් ගැන කතා කරන්නේ ඒ නිසයි. මෙහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අවිද්‍යාව කොහොමද ප්‍රබලයි මොහයත් මොහයට සාපේක්ෂව බලනකොට. අවිද්‍යාව සූක්ෂමයි. අවිද්‍යාව සූක්ෂමයි. මෝහය කියලා කියන්නේ ඒ අවිද්‍යාව නිසා සිත අඳුරු කරන මට්ටමට ඒ අවිද්‍යාව සක්‍රිය වෙන අවස්ථාව තමයි මෝහය. එතකොට ඒක පරිඋත්ථාන தත්ත්වයටපත් වෙනවා. එතකොට අවිජ්ජා කියලා කියන්නේ ඒකේ අනුශය අවස්ථාව, මූල අවස්ථාව. ඒක මෝහ කියලා හඳුන්වනකොට අර සිත කිලිටි කරන මට්ටමට ඒක සක්‍රිය වෙලා. අන්න එහෙම තේරුම් ගන්න එතකොට නිවැරදියි. හරි ස්වාමීන් වහන්සේ බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම තේරුණා. ඔබ වහන්සේ තෙරුවන් සරණයි.